පුරුදු ලෙසින්ම අප සැම කෙරෙමෙත් සිතින් අද දවසේදීත් මේ දේශනාව පවත්වන්නට මෙදිරියට වැඩම කොට වදාළ පූජ්‍යපාද අවසරයි උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පළමු කොට සාදු නාද නංවා පිළිගනිමු සාදු සාදු සාදු වීරය පිළිබඳව අපි ආරම්භයේදී ඔබට සේපත් කළා අද දවසේදී මේ නැවුම් සතිය ආරම්භ වන්නේත් වීරය පිළිබඳව දේශනාවකින් මේ සතිය පුරාවට ස්වාමින් වහන්සේ අපට කියා පහදා දෙන්නේ වීරය පිළිබඳව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 තත් කතමෝ විරිය සම්බොජ්ජංගෝ යෝ චේතසිකා වීරාරම්භෝ නික්කමෝ පරක්කමෝ වියාමෝ ආයාමෝ උස්සාහෝ සෝහිතාමෝ දිති අසිතීල පරක්කමතා නික්කිට චන්දතා නික්කිට දුරතා දුර සම්පයෝගෝ විරියං විරිය සම්බොජ්ජං ගම්මග්ගං මග්ග පරියාපත්තං අයං උච්චති විරිය සම්බොජ්ජං ගෝති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ සිත සකස් කරගන්න ඕනේ අපේ මේ ජීවිතය නිවැරදි කරගන්න නම් හැම වෙලෙම යම් දෙයක් ක්‍රියාත්මක වෙන විදිහට අපේ සිත සකස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ අදාළ දේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි හැම වෙලෙම මතක් කරන කාරණාවක් තමයි අපි දන්නවා ප්‍රත්‍යක්ෂ වැඩසටහන කියලා කියන්නේ ප්‍රායෝගික පැත්තට නැඹුරු කරගත්ත වැඩසටහනක්. අපි යම් දෙයක් කරන තත්යකට අපි කතා වුණා නිවන් මාර්ග දේශනා මාලාවෙන් පස්සේ සාකච්ඡා කරගත්තේ අපි බණ අහලා විතරක්මදි ඒවා ඉතා ප්‍රායෝගික මට්ටමකට කොහොමද අපි ගන්නෙ කියලා ප්‍රායෝගික වැඩසටහනක් තමයි ප්‍රත්‍යක්ෂ වැඩසටහන කියලා කියන්නේ. ඉතින් ඒ ප්‍රායෝගිකත්වය සිද්ධ වෙන්නේ සියලු දෙයක්ම ප්‍රායෝගික සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්න අවශ්‍ය කරන මූලික දේ තමයි අපේ සිත. එතකොට ඒ සිත වැඩක් කෙරෙන විදිහට හදන්න ඕනේ. එහෙම නැත්නම් මේක මේ අදාළ කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. ඒත් අපි හැමදාම මතක තියාගන්න කාරණාවක් තමයි මේ දිනවල මම ටිකක් වැඩිපුරම මේ කාරණාව මතක් කරා. මොකද අපි සම්පූර්ණයෙන්ම සත්‍ය විසුද්ධිය ගැන සාකච්ඡා කරලා ඉවර කරපු සතියේ හිඳයි මතක් කරේ හොඳට අපිට දැන් මේනකොට තේරෙන්න ඕනේ වැඩක් කරනවා නෙවෙයි කරන විදිහට හිත සකස් කරන්න ඕනේ කියන එක. වැඩක් කරනවා නෙවෙයි කරන විදිහට හිත සකස් කරන්න ඕනේ. සීල් රකින්නවා නෙවෙයි සීල් රැකෙන විදිහට හිත හදන්න. මොකද සත්ව පුද්ගල සංඥාවෙන් අයින් වෙන්න තරමටම අපි විදර්ශනා අවබෝධය තුළින් තේරුම් ගන්න ඕනේ එහෙමනම් සිල් රකින්නවා නෙවෙයි භාවනා කරනවා නෙවෙයි භාවනා කෙරෙන විදිහට හිත හදන්න ඕනේ. සිල් රකින්නවා නෙවෙයි සිල් රැකෙන විදිහට හිත හදන්න ඕනේ. එහෙනම් අන්න ඒ කාරණා ටික කතා කරපු ආසන්නයේ හින්දා තමයි අපි මේ සතියේ යොදාගන්නේ අපූර්ව මාතෘකාවක් අපේ සිත නොසැලී අරමුණකට යන්න අත්‍යවශ්‍ය වෙන කාරණාවක් තමයි වීරය කියලා කියන්නේ. ඉතින් මේ වීරය අඩු තැනත්තා අල වීරය අඩු තැනත්තා නිබඳව අලස ගතිගුණයෙන් යුක්ත වෙනවා. කුසීත ගතිගුණයෙන් යුක්ත වෙනවා. එතකොට මේ කුසීත ගතිගුණයෙන් යුක්ත කෙනා ගැන ධර්මයේ සඳහන් වෙන්නේ හිරේ විලංගුවේ වැටිච්ච කෙනෙක් වගේ කියලා. කම්මැලිය ගැන තියෙන්නේ. හිරේ විලංගුවේ වැටෙනවා කියලා කියන්නේ ඒ එයාගේම සිත එයාවම කොටු කරලා තියෙන්නේ. එයාට සීමාව කඩා බිඳගෙන යන්න බෑ. එතකොට එයා හරියට කොයි වගේද හිරේ විලංගුවේ වැටිච්ච නැති කෙනෙකුට හොඳට එලි පහලියට ගිහලා ගොඩාක් වැඩ කරන්න පුළුවන් ලස්සන ලස්සන තැන් වලට යන්න පුළුවන් නොයෙකුත් වැඩ කරන්න පුළුවන්. ඒ වැඩ කරන දිහා බලාගෙන හරියට තින් තින් ඉන්න තමයි. මොකද එයා කොටු වෙලා ඉන්නේ. කොටු වෙලා තියෙන්නේ මොකේද? තීන මිද්දේට නැත්නම් කම්මැලිකමට කොටු වෙලා ඉන්නේ. ඒ කම්මැලිකම කඩාගෙන යන්න අවශ්‍ය කරන ශක්තියක් සිතේ උපදවා ගන්න ඕනේ. ඒකට කියනවා වීරය කියලා. ඉතින් අපි වීරය පිළිබඳ මොනවද මේ වීරයේ අංග කියලා අපි වැඩි හොයලා බලලා නැහැ. වීරයේ අංග පිළිබඳව වීරය තියෙන තැනත්තාගේ සිතේ ලක්ෂණ පිළිබඳ අපි සාකච්ඡා කරනකොට ඒවා අඩු නම් ඒවා අපේ තුල අඩු නම් ඒවා ඇති කරගන්න ආකාර 11ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒත් අපිට හොඳට තේරෙන්න ඕනේ දැන් මේ කතා කරන්නේ නිවන් දැකීම පිළිබඳ තියෙන වීරිය ගැන. නිවන් දැකීම කියන්නේ මේ ලෝකයේ තියෙන අමාරු වැඩේ. ලෝකේ තියෙන අමාරුම වැඩේ කරන්න හිත සකස් කරගන්න පුද්ගලයෙකුට ලෞකිකත්වය කියන්නේ එහෙමනම් ඉතාම පොඩි දෙයක් වෙන්න ඕනේ. නේද? එහෙනම් අපි නිවන් දකින්න කාරණාව පිළිබඳව වීරිය කියන්නේ එක අංගයක්. ඒ අංගය අපේ හිතේ හිත තුල වර්ධනය කළ යුත්තක්. ඒක වර්ධනය කළ යුත්තක්. ඕනම දෙයක් ගැන අපි දන්නවා මොන හරි වැඩක් කරනකොට සමිතියක් කියලා කියන්නේ. සමිතියක කට්ටිය එකතුලා වැඩක් කරනවා නම් ඒකේ සභාපතිතුමාගේ කොටස සභාපතිතුමා කරනකොට ලේකම්ගේ කොටස ලේකම් කරන්න ඕනේ භාණ්ඩාගාරික කොටස කරන්න ඕනේ ඒ ඒ කාර්ය සභිකයන්ගේ කොටස ඒ අය කරන්න ඕනේ ඔක්කොම ඒ අය එකතු වෙලා කරොත් අන්න එතන ඒ කාරණාව සිද්ධ වෙනවා ඒ වගේ අපි යම් කාරණාවක් කරන්න ගියාම යම් නැත්තම් අවබෝධය කියන එක ඇති කරගන්නත් අපේ සිතේ අංග වගේක් එකතු වෙන්න ඕනේ ඒ අංග ටික ඔක්කොම සඵල වුණොත් තමයි ඒ අවබෝධය කියන එක ඇති වෙන්නේ. එතකොට අන්න ඒ අංග හතක් දේශනාවේ තියෙනවා. ඒවට කියනවා බෝධියට අංග වෙන දේවල් නැත්නම් බොජ්ජංග කියලා. ඒ බොජ්ජංග වලිනුත් එකක් තමයි වීරය කියලා කියන්නේ. හරි. හැම තැනකම එක එක එක එක විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ අංග 8ක්. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ අංග 8ක්. ඒ අටේදී ඒක වෙනත් ආකාරයක බෙදා වෙන් කිරීමක්. වෙනත් ආකාරයකින් බෙදලා වෙන් කරලා තියෙන එකම දේ බෙද බෙද වෙන් කරලා පෙන්වන්න පුළුවන්. පාසලක් ගත්තොත් ඒ පාසල මෙන්න ගැහැණු ළමයි පිරිමි ළමයි වෙන් කරලා පෙන්වන්න පුළුවන්. ඒත් සමස්ත පාසලමයි. ඒකේ අවුරුදු 10ට වැඩි ළමයි 10ට අඩු ළමයි කියලා වෙන් කරලා පෙන්වන්න පුළුවන්. ඒත් සමස්ත පාසලමයි. ඒ වගේ නොයෙකුත් ආකාරයට වර්ගීකරණය කරන්න පුළුවන් එකම දේ. එහෙනම් අවබෝධය කියන එක බුදුරජාණන් වහන්සේ වර්ගීකරණය කරලා තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය පැත්තෙන් වර්ගීකරනකොට අංග 8ක් විදිහට සඳහන් කරලා තියෙනවා. බොජ්ජංග විදිහට වර්ගීකරණය කරනකොට අංග හතක් විදිහට සඳහන් කරලා තියෙනවා. සබ්බාස සූත්‍රය ගත්තොත් එහෙම ඒකේ ප්‍රහාණය කරන ආකාරය අනුව කාරණා හතකින් ඒක දේශනා කරලා තිනවා. දසනා පහතබ්බා සංවරා පහතබ්බා පරිවර්ජනා පහතබ්බා ආදී වශයෙන් උන්න ඒ විදිහට. ඉතින් ඒ හැම තැනකම වීරය කියන එක හැම තැනකම සඳහන් වෙච්ච එක තමයි වීරය කියලා කියන්නේ. එතකොට මේ වීරය වීරයේ ස්වභාවය මොකක්ද කියලා අපිට දැනෙන්න ඕනේ මගේ තුල කොහොමද කියලා. මගේ උපකරණය වාහනයක් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒකට තෙල් දාලා ක්‍රීස් දාලා ඒක ආයසරයක් මේ ඒ තියෙන අර කියන්නේ මලකඩ කඩලා හදා ගන්නවා කියලා. ඒ වගේ අපේ හිතේ මලකඩ කඩලා හදා ගන්න ඕනේ. එහෙම මලකඩ කඩලා හදාගත්තේ නැත්නම් අපි එක තැනක ඔහේ වැටිලා ඉන්නවා. හරිද? මම ඔකට අපේ ළමයින්ට නම් කියන්නේ මෙන්න මෙහෙමයි. මැටි ගුලි වගේ කියලා. මැටි ගුලි වගේ කියලා කියන්නේ වැටුනොත් වැටිච්ච තැන එතනින් ගලවන්න හරි අමාරුයි. මැටි ගුලිය බිම දැම්මොත් දාපු තැනමයි. අපේ සමහර ඇත්තොත් මැටි ගුලි වගේ ඇත්තටම ළමයි විතර නෙවෙයි ලොකු අයත් එහෙමයි. නේද මොකක් හරි දෙයක් ගැන කතාවක් පටන් ගත්තොත් ඒකම ඉඳගත්තොත් නැගිට ගන්න අමාරුයි නැගිට්ටොත් ඉඳ ගන්නත් අමාරුයි පොඩ්ඩක් නැත්තම් ඒ ඉරියව්ව මාරු කරගන්න ඒ තමන් කරගෙන යන වැඩේ ඉක්මනට වෙනස් කරගන්න සමහරකට හරි අමාරුයි. ඉතින් මුළු ජීවිතේම කෙඳිරි ගගා ජීවත් වෙන්නේ. අම්මේ අම්මේ කියන වචනේ හරියට වැඩි. නේද? බෑ බෑ කියන ගතිය වැඩි. ඒවත් එක්ක ආපස්සට අදින ගතිය වැඩි. වීරිය නැති මිනිස්සු ඒ වගේ හරි ශරීරය උනත් නිකන් වැටිලා වගේ ඉන්නේ හැම වෙලේම. ඔළුව බරයි. නේද? දැකලා තියෙන සමහර ළමයි පාඩම් කරනකොට කෙලින් ඉඳගෙන හොඳට පාඩම් කරනවා. සමහර ළමයි කොහොමද? ඒවට කියන්න ඕනේ. නේද? මුක්කු තියන්න ඕනේ. නේද? ඒ මොකද ඒ බරයි. ඒ බර ගතිය හැම වෙලේම සමහර අයට බර ගතිය තියෙනවා. ඉතින් ඒ වගේ අර කම්මැලියාට ඇත්තටම කියනවා වීරිය නැති මනුස්සයාට කාලේ යන්නේ නැහැ. කාලේ යන්නේ නැහැ. කාලේ යනවා අඩුයි. ඉතින් මොනවා හරි ඕන හොය හොය කරන්න ඕන වැඩ වැඩ හොය හොය කරන්න ඕන කාලය යවා ගන්න. හැබැයි වීරිය සම්පන්න පුද්ගලයාට තියෙන කාලය හොඳටම මදි. ඉතින් ඕවත් එක්ක අපි බලමු මේ වීරිය කියන එක උපදවා ගත්තේ නැත්නම් පින්නදී අපි එක තැන පල් වෙනවා. ඒකින්ද අපේ ජීවිතේ හරියට නිකන් මම කියන්නේ වීරිය තියෙන කෙනාට අර රබර් බෝලට ප්‍රතිවිරුද්ධ එකක් මේ මොකද්ද මැටි ගුලියට ප්‍රතිවිරුද්ධ එකක් රබර් බෝලේ වගේ කියලා. රබර් බෝලේ වගේ කියන්නේ ඇයි? බිම ගහපු ගමන් ඒක පොළාපනිනවා. ඒ වගේ ඊටාම කාර්යක්ෂම ජීවිතයක් ඊටාම හරි ලස්සනයි බලන් ආසයි. මේ තමන්ගේ වැඩ ටික බොහොම වේගයෙන් අවශ්‍ය කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් නැත්නම් වීරිය සම්පන්න මනුස්සයට මේ වෙන ප්‍රශ්නත් නැහැ. නේද? කම්මැලි මනුස්සයට එහා පැත්තේ පිළිබඳ හරියට ප්‍රශ්න තියෙනවා. ඇති වෙන වැඩක් නැති හින්දා හරියට අනුන්ගේ දේවල් පේනවා. ඉවරක් නැතුව කතා කරන්න වෙනවා. ඉතින් ඒ වගේ බොහෝ දෝෂ ඇති වෙනවා වීරිය නැති කෙනෙකුට. ඒකින්ද අපි මේ සතිය ගත කරන්නේ වීරිය ගැන අධ්‍යයනය කරලා එවැනි වීරයක් සකස් කරගන්න මොනවද කරන්න ඕනේ කියලා නිකම් බෑ ප්‍රත්‍යක්ෂ වැඩසටහන හැමදේම මොනවද කරන්න ඕනේ කියන එක කතා කරනවා. ඒකද අපි මේ මම හිතන්නේ වීරය ගැන කතා කරන්න අපි සමහර විට දින දෙකම යයි. එහෙම වුණොත් සාකච්ඡාව පැත්තකින් තියලා අපි කරන්න ඕන දේ ගැන තුන්වෙනි දවසේ සාකච්ඡා කරන්න තියෙන ඉඩ කඩ තියෙනවා. මේක විශාල මාතෘකාවක්. හින්දා බොහෝ විට එහෙම කරෙන්න ඉඩ තියෙනවා. බලමු අපි සාකච්ඡා කරලා හැම දෙයක්ම මතක තියාගෙන හැම දෙයක්ම ජීවිතයට එකතු කරගන්න ඕනේ. එහෙම වීරිය සම්පන්න හිතක් කැමතිනම් හදාගෙන බලන්න කොච්චර නිදහසක් තියනවද කියලා ජීවිතේ. හිත හදාගත්තට පස්සේ අර අපි කියන්නේ නේද වයින් කරා වගේ කියලා නේද වයින් කරොත් ඒ වයින් ඉවර වෙනකන් වැඩ කරනවා වගේ මේ තමන්ගේ සිත හොඳට වීරිය සම්පන්නව හදාගත්තට පස්සේ හැම නිමේෂයක්ම බොහොම සුවදායකයි හරි බොහොම සුවදායකයි මොකද දවස ඇඳෑ වෙනකොට සතියක් ගෙවෙනකොට මාසයක් ගෙවෙනකොට අවුරුද්දක් ගෙවෙනකොට හැරිලා බලනකොට දන්නවා මොනවත් නැහැ දහ ගුණයක් මම මගේ ජීවිතේ වැඩ කරගෙන තියෙන්නේ කියලා. ළමයෙක්ම ගන්න උදාහරණයකට වෙනවා සමහර ළමයි ඉන්නවා පාඩම් පොත විතරයි මොනවත් නැහැ අන්තිමට විභාග දුත් අසමත් වෙලා. සමහර ළමයි ඉන්නවා බාහිර ක්‍රියාකාරකම් ඔක්කොම කරලා අනිත් අයටත් උදව් කරලා අන්තිමට බලනකොට හොඳට විභාගෙ සමත් කරලා. ඒ වගේ තමයි කාලයෙන් ප්‍රයෝජන ගන්න වීරිය සම්පන්න සිත හැම අස්සක් මුල්ලක් නෑරම රිංගලා කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා වීරිය සම්පන්න සිත කිසිම තැනක ආපස් යන්න නොදී. ඒක මේ කියන්නේ චෝදනාවක් නෙවෙයි. මේ කාරණා කතා කරනකොට Tamange පැත්තෙන් වීරයේ අඩුවක් තියෙනවා නම් ඒ අඩුව හොඳින් තේරුම් අරගෙන මගේ උපකරණය මගේ උපකරණය අඩුපාඩු සහිතයි. මගේ උපකරණය මගේ සිතේ ඒ වීරය කියන අංගයේ අඩුවක් තියෙනවා. ඒක නිසයි මේක වෙන්නේ. දෝෂයක් නෙවෙයි. මේ වැඩේ වෙන්නේ මම කාර්යක්ෂම නැත්තේ මම නිවන සඳහා අවශ්‍ය කරන වැඩ පිළිවෙල අරගෙන යන්නේ නැත්තේ මගේ හිතේ වීරය කියන අංගයේ අඩුවක් වෙනවා. වෛද්‍යවරයෙක් රෝගියෙක් දැකලා ඒ රෝගියාගේ මොන හරි කොහේ හරි තැනක අඩුපාඩුවක් තියෙනවා. ඒකට හරියටම බෙහෙත දෙනවා. හරියටම බෙහෙත දුන්නා මේ අඩුපාඩුව සකස් වෙනවා වගේ බුදුරජාණන් වහන්සේගේ අපේ සිත දැකලා ඒ සිතේ අඩුපාඩු සකස් කරගන්න විදිය දේශනා කරා. අඩුපාඩු නැත්නම් දැන් රෝගියෙකුට ඒ බෙහෙත හරියට යෙදුන් නැත්නම් සමහරට ඇවිදින්න බෑ. උවමනාව තිබ්බත් ඇවිද ගන්න බෑ. ඒ සමහර විට අර නැගිට ගන්න බෑ. වුණා තිබ්බත් නැගිට ගන්න බෑ. ඒ වගේ වීරය කියන වීරය කියන ප්‍රතිකාරය කරේ නැත්තම් තීන විද්‍යාව කියන අසනීපය හැදුනට පස්සේ එයාට නැගිට ගන්න බෑ. ඉතින් ඇත්තටම නැගිට ගන්න බෑ තමයි. නේද? නැගිටින්න වුණා තිබ්බත් නැගිට ගන්න බෑ. ඉතින් ඔය ටික ගැන මතක තියාගෙන අපි කතා කරමු මේ වීරයේ ස්වභාවයන් පිළිබඳව. වීරය තියෙන කෙනාට මෙන්න මේ ලක්ෂණ නැහැ. පළවෙනියෙන්ම. හරි? ඒ කියන්නේ වීරය කියන චෛතසික ධර්මයක්. වීරය කියන චෛතසික ධර්මය ප්‍රකීණක චෛතසික පැත්තටයි වැටෙන්නේ. ඒ කියන්නේ කුසලයටත් අකුසලයටත් තියෙන දෙකටම වැටෙන එකක් වීරය කියලා කියන්නේ. ඒතර අපි ඒක කුසල පක්ෂයට වර්ධනය කරගන්න ඕන. කොහොම නමුත් කමක් නැහැ. එතකොට දැන් ලෞකික අරමුණකට තද බල ලෞකික අරමුණකට යනවා නම් ඒක අකුසල පක්ෂයකටත් වැටෙන වෙලාවකට. ඒ කියන්නේ ලෝභ දේශ මොහ මුල් කරගෙන යනවා. නමුත් වීරය වීරයමයි. හරි එහෙනම් ලෞකිකත්වයකටත් මේක ගැන හිතන්න මෙන්න මෙහෙම තත්වයක් තියෙනවා සමහර අය ඉන්නවා තව නැත්තම් හෙට ගමනක් යන්න තියෙනවා අද වැඩ කරන්නේ නැහැ අන්න ඒකට කියනවා කුසීතකම කියලා හෙට යන්න තියෙනවනේ අද බෑ ඊට පස්සේ ගිහින් ආවට පස්සේ ඒත් බෑ ගිහින් ආව විතරනේ අපූ ගමනක් ගිහින් ආව විතරයි දැන් බෑ ගමනක් යන්න තියෙනවා නම් බෑ ගමන ගිහින් ආවට පස්සේ ඒ ලක්ෂණ තියෙනවද කියලා බලන්න දැන් මම මේ කියන්නේ. හරිද? ඊළඟට තව ටිකකින් ඛණ්ඩ තියෙනවනේ. තව විනාඩි 15යි ඛණ්ඩ තියෙන්නේ. ඒකින්ද බෑ. දැන් කෑවට පස්සේ දැන් කාපු ගමන්නේ ඒකින්ද බෑ. හරිද? ඊළඟට මම දන්නේ නැහැ සමහර අයට හිනහ යනවා. දැන් මම හිතන්නේ නේ රූපවාහිනිය බලන සමහර අයටත් හිනහ යනවා. ඉතින් ඒවට ධර්මයේ සඳහන් කරන්නේ කුසීතකම කියලා. ඊළඟට අද හරියට ඇඟරි දෙනවා මට අසනීපයක් වෙන්න වගේ කියලා එහෙම බෑ. හරි මේ කරන් තියෙන කරන් තියෙන වැඩේ කල් දාන ස්වභාවය අද අසනීපයක් වෙන්න තියෙනවා වගේ කියලා බෑ. ඇත්තටම අසනීපයක් වුණොත් සති ගානක් බෑ ඊට පස්සේ. ඒක හොඳ වුණාට පස්සේ කහටයක් බෑ. අන්න ඒ වගේ මොනවා යම් හෝ දෙයක් කරන්න තියෙන දෙයක් ගැන කල්පනා කරමින් කරන්න තියෙන වැඩේ අනාගතේ කරන්න තියෙන වැඩක් ගැන කල්පනා කරමින් කරන්න තියෙන වැඩේ අතහරින ගතියක් තියෙනවා යම් වැඩක් කරලා ඉවරනාට පස්සේ සමහර අයට හරිය අමාරුයි නේද පුදුම අමාරුවක් තියෙන මොනවාද කරලා යනට පස්සේ ඒ අමාරුකම් තියාගෙන ඉතින් ඔය නිකන් ඉන්න මේ සම්පූර්ණ අදහස වෙන මොකක්වත් නෙවෙයි නිකන් ඉන්න. තමන්ගේ හිත මේ වගේ කෑමට ඉස්සෙල්ලා අසනීපයකට ඉස්සෙල්ලා ගමනකට ඉස්සෙල්ලා මේ වගේ මොන හරි කාරණාවකට ඉස්සෙල්ලා ඔය වගේ අනිත් පැත්තට හැරිලා නිකන් ඉන්න දඟලනවා නම් අන්න ඒකේ තේරුම් ගන්න ඕන මගේ වීරය මදි. හරිද? මගේ වීරය මදි බව තේරුම් ගන්න මගේ හිත මාව උස්සලා තියන්නේ නැහැ. හරිද? මගේ සිත මාව ඔසවා තබන්නේ නැහැ. වීරයේ කාරණාව තමයි මම කියන්නම් තව ටිකකින් මේ ආත්ම දැක්වීම ටික අද්දි තේරෙයි. වීරයේ කාරණාව තමයි අපි උස්සලා තියෙන ගතිය තියෙනවා හැම වෙලෙම. ඒක ඒ වීරය කියන චෛතසිකයෙන් සිද්ධ වෙන කෘත්‍යයක්. හැම චෛතසිකයකටම තියෙනවා අර සභාවේ ඉන්න සභාපතිතුමාට කෘත්‍යයක් තියෙනවා. ඒ වගේ හැම චෛතසිකයකටම තියෙනවා කෘත්‍යයක්. ඒතර වීරය කියන කෘත්‍යය ඔය කුසීතකමට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. හරි වීරය කියන එක තියෙනවා නම් කාපු ගමන් වැඩ කරන්න යාලා ඇස්ති. හරි වීරය කියන එක තියෙනවා නම් කැමරට ඉස්සෙල්ලා වැඩ කරන්න යාලා ඇස්ති. වීරය කියන එක තියෙනවා නම් ගමනක් යන්න ඉස්සෙල්ලා අන්තිම මොහොත දක්වා එයාට එයාගේ ප්‍රයෝජනවත් වැඩේ කරන්න යා ලෑස්ති අන්තිම මොහොත දක්වා. වීරය කියන එක තියෙනවා නම් ගමනක් ගිහිල්ලා ඇවිල්ලා අලසෙන් අලසකමින් වැතිරිලා ඉන්න නෙවෙයි තමන්ගේ වැඩේ කරන්න ලෑස්ති. හිත ඒවට ලෑස්ති නැත්තම් ඒ කියන්නේ මොකද්ද? එයාගේ වීරය සම්පන්නකමේ වීරය කියන චෛතසිකේ ක්‍රියාත්මක වෙන අඩුවක හොරට ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඒකත් එතන හදන්න ඕන තැන. හරිද? අන්න එහෙමයි බොජ්ජංග ටික ඔක්කොම එහෙම හදන්න ඕන තැන. සති සම්පොජ්ජංගය, ධම්මවිචේ සම්පොජ්ජංගය, වීරිය සම්පොජ්ජංගය, ප්‍රීති සම්පොජ්ජංගය මේ ඔක්කොම අංග හදන්න ඕන තැන. තමන්ගේ හිතේ බල බල බල බල බල බල හදා ගන්න ඕන තැන. හරි? හොඳයි. දෙවෙනි කාරණාව කියන්නේ ඒක ඔය කාරණාවට කියන්නේ නික්කමෝ කියලා. ඒ කියන්නේ කුසිත භවෙන් නික්මීම කියලායි. දෙවෙනි කාරණාවට කියනවා පරාක්‍රමෝ කියලා. මේ පරාක්‍රම පරාක්‍රමෝ කියලා කියන්නේ අපි දන්නවා සතර සම්‍යක් ප්‍රධාන වීරය ගැන. නේද? සතර සම්‍යක් ප්‍රධාන වීරයේදී කෙනෙකුට තියෙනවා ආකාර හතරක්. මොනවද? අකුසලයෙන් තියෙන අකුසල් නැති කිරීමට හැම වෙලෙම තියෙන උත්සාහය. අදක්ෂතාවය. දැන් අධ්‍යාපනය කරන ළමයෙක් නම් නැත්නම් වෙනත් ව්‍යාපාරයක් කරන කෙනෙක් වුණත් ඒ ඒකට අදාළව තියෙන ඒක අසාර්ථක වෙන්න තියෙන හේතු Taman තුල තියෙනවා. ඒවා නැති කිරීමට ගන්න උත්සාහය හැම වෙලෙම තියෙන්න ඕනේ. ඒ කියන්නේ තියෙන අකුසල් නිවන් දකින්න නම් තියෙන අකුසල් නැති කිරීමේ හැම වෙලෙම උත්සාහය. ඊළඟට නැති අකුසල් ඇති වෙන්න දෙන්නේ නැතුව නවත්වා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඊළඟට නැති කුසල් ඒ කියන්නේ Tamanට නැති දක්ෂතාවයන් ඇති කරගන්න ඕනේ. සහ තියෙන දක්ෂතාවයන් ආරක්ෂා කරගන්න ඕනේ. තියෙන දක්ෂතාවයන් ආරක්ෂා කරගන්න ඕනේ. නැති දක්ෂතාවයන් ඇති කරගන්න ඕනේ. තියෙන අදක්ෂතාවයන් නැති කරගන්න ඕනේ. නැති අදක්ෂතාවයන් ඇති වෙන්න දෙන්නේ නැතුව කටයුතු කරන්න. මේක හරියට සඳහන් කරන්නේ සිංහයෙක් වගේ කියලා. සිංහයා සතරේට යවුවේදීම වීර සම්පන්නයි කියලා. ඉඳගෙන ඉද්දිත්, නිදාගෙන ඉන්න ඉරියව්වේදීත්, ඇවිදිද්දිත්, හිටගෙන ඉන්න ඉරියව්වේදී සිංහයාගේ තියෙන වීරිය සම්පන්න ඉරියව්වක්. එතකොට මේ වීරිය තියෙන කෙනා සිංහයෙක් වගේ මේ හතර ආකාරයෙන් වැඩගෙන කටයුතු මේ හතර ආකාරය තුල ඉන්න ඕනේ. ඒක කොයි වගේද? මේ පරාක්‍රම කියන ස්වභාවය තියෙන කෙනාට තියෙන්නේ අනේක ඉක්මවමින් අනිත් එක සකස් කරගන්න ගතියක් තියෙන හැම වෙලේම. ඒ කියන්නේ එකක් ඉවර වෙන එකෙන් දැන් මම ඔන්න මගේ අකුසලයක් දැනගෙන ඒ අකුසලේ යටකරන්න යටකරන්න යටකරන්න උත්සාහ කරනවා. හරිද? ඒ උත්සාහ කරනවත් එකම ඒක ඉවර වෙනකොටම තියෙන කුසලයක් වර්ධනය කරන්න පටන් ගන්නවා. හරිද? ඒකත් එකම නැති අකුසල් එන්න දෙන්නේ නැති. මේ හතර හැම වෙලේම එකක් පරයා එකක් යමින්. හරි එකක් පරයා එකක් යමින් හැම වෙලේම ක්‍රියාත්මක වෙන ස්වභාවයේ තියෙන වීර්ය සම්පන්න හිතක. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය එකක් පරයා එකක් ඒ කියන්නේ එයා හැම නිමේෂෙම තියෙන අකුසල් අයින් කරන්න උත්සාහ කරනවා. ඒත් එක්කම නැති අකුසල් ඇති වෙන්න දෙන්නේ නැති වෙන්න හිර කරගන්න ගතියක් තියෙනවා. තියෙන කුසල් ඒක එකම වර්ධනය කරන්න හදනවා. අන්න ඒ වගේ ගතියක් අපේ තුල හැම නිමේෂයකම තියෙනවා. හරි මේ වගේ තත්යකට හිතපත් වෙන්න කරන්න ඕනේ මොනවද කියලා කාරණා 11ක් තියෙනවා හරි මේ ටික කතා කරලා අපි ඒක කතා කරලා මේ தත්වෙට සිත මේ සතියේ සකස් කරන්න ඕනේ හරි මේ සතියේ ඒ සඳහා වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ ඇයි වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ අපි කතා කරා නව මහා විදර්ශනාව ගැනම නිවන දක්වාම වූ කාරණා මාර්ගසිත වර්ධනය කර ගැනීම දක්වාම වූ කාරණා එක ටිකක් එක ටිකක් ගලපමින් කතා කරපු නිසා එවැනි ඉලක්කයකට යන්න ඕනේ. ඒ ඉලක්කයකට යන්න අත්‍යවශ්‍ය වෙන කාරණාවල් හින්දා ඒ කාරණා හොඳින් දැනගෙන අපි මේවා සකස් කරගන්න ඕනේ. ඊළඟට යම් කිසි කෙනෙක් ඊළඟ ලක්ෂණය තමයි ඒකට කියන උයිහාමෝ කියලා. ඒක හරියට නිකන් පල්ලෙහාට ගලන සැඩපහරක් තියෙනවා. පල්ලෙහාට ගලන සැඩපහරක් කපාගෙන ඉස්සරහට යනවා වගේ. හරිද? අන්න ඒ වගේ අපේ හිත එන අකුසල් කපාගෙන ඉදිරියට යන්න එන තමන්ට එන ආපස්සට එන බලවේග කපාගෙන ඉදිරියට යන ආපස්සට අදින වේගයන් තියෙනවා. නීවරණ ධර්මයන් ආදී තියෙන ආපස්සට අදින වේගයන්. එතකොට ඒවා එනකොට ඒ එකකටවත් ආපස්සට චුට්ටක්වත් දැන් සැඩපහරකට විරුද්ධව පීනන කෙනෙක් කියලා ගන්න. එයා සැඩපහර එයාව අදින්නේ මොකටද? පස්සට. සැඩපහරයව පස්සට අදිනකොට ඒ ඒ සැඩපහර පැත්තට යන්න දෙන්නේ නැතුව සැඩපහර කපාගෙන ඉදිරියට යනවා වගේ. හරි නිකන් රථයකට නැගිලා වේගෙන් යනවා වගේ. හරි නිකන් අපි දැකලා තියෙන්නේ සමහර දැන් බෝට්ටුවක් එහෙම යද්දි වතුර දෙබෑ කරගෙන යන්නේ. අන්න ඒ වගේ වෙන්න ඕනේ. එහෙම වෙන්නේ කොහොමද මම නිකන් මතක් කරන්න අපාය බය මෙනෙහි කරලා තියෙන්න ඕනේ. පළවෙනි කාරණාව තියෙන වීරිය අපිව වෙන වෙනම එකිනෙක වැඩිපුර සාකච්ඡා කරමු. කෙනෙක් සතර අපාය බය මෙනෙහි කරලා තියෙනවා නම් හොඳට. එතකොට මේ මේ කපාගෙන යන ගතිය එන්න පටන් ගන්නවා. හරිද? ඊළඟට මේ යම්කිසි කෙනෙක්ගේ තියෙන ඒ කියන්නේ මේ වීරිය වැඩි වීමෙන් තියෙන ආනිසංස හොඳට දැනගෙන තියෙනවනම් ඊළඟට වීරිය සම්පන්නව ආපු බෝධිසත්වරුන් වාගේ මහා උත්තමයන් වහන්සේලා ආපු ගමන පිළිබඳව හොඳට ප්‍රත්‍යක්ෂ කරලා තියෙන්න ඕනේ. හරි ඒවා හොඳට මෙනෙහි කරලා තියෙන්න ඕනේ. ඊළඟට තමන්ට ලැබිලා තියෙන අවස්ථාව වික්ෂුන් වහන්සේ නමක් නම් පින්ඩපාතය පින්ඩපාතේ දායාදයක් විදිහට ලැබිලා තියෙනවා. තමන්ට ඒතර අපිට මේ ධර්මයේ උරුමයක් විදිහට ලැබිලා තියෙනවා. මේක මෙන්න මෙහෙම හිතුවත් පොඩ්ඩක් බලන්න. ඇත්තටම අපේ හිත හදාගන්න කොච්චර වටිනවද බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් මේ එකතැන පල්ලෙවි ඉන්න සිත සකස් කරගෙන සාන්ත භාවයටපත් වෙලා නැවත සතර අපායේ වැටෙන්නේ නැති වෙන්න කොච්චරනම් මේ ධර්මය ප්‍රයෝජනවත් වෙනවද? දන්නවද? තව මොහොතකින් තව මොහොතකින් කල්ප ගාණක් ආය හම්බෙන්න තියෙන මේ ධර්මය අපිට ගිහින්න පුළුවන්. කල්ප ගාණක් ආය හම්බෙන්න නැති වෙන්න කොහොමද එහෙම වෙන්නේ? මා මැරෙන්න පුළුවන් තව චුට්ටකින්. මගේ මරණය තව චුට්ටකින් සිද්ධ වුණොත් එහෙම මොකද වෙන්නේ? මාව බැරි වෙලාවක්වත් සතර අපාය යනවා. බුදුවරු නැවත පහළ වෙලා කෝටි ගණන් සෙනඟ නිවන් දකිනකම් මම මී ගුලකට වෙලා හා ගුලකට වෙලා හ්ම් තැන් තැන් වලට වෙලා මොකක් හරි ඒ වගේම සත්‍ය පිටපස්සේ පන්න පන්න ඉන්නවා. හරි ප්‍රාර්ථනා කරමින් ඉන්නවා. මී ගුලට වෙලා ඉතින් මොනවද ප්‍රාර්ථනා කරන්නේ? පාන් කෑලි නේද? ඔය එක එක ඒවා ප්‍රාර්ථනා කර කර ඉන්නේ හැම වෙලේම. නේද? <laughs> හා ගුලකට වෙලා මොනවද ප්‍රාර්ථනා කරන්නේ? උඳු පීල වගේ ඒවා. නේද? ඉතින් මම කිව්වේ තේරුම් නැති වැඩ. නේද? ඉරි තේරුමක් නැති දේවල් ප්‍රාර්ථනා කර කර තැන් තැන්වල ගුල් වලට එලා ගුල් වලට ආින්න ඒව නම් කමන්නේ නැහැ. ඌරෙක් කියලා එහෙම පුදුනොත් මොනවද ප්‍රාර්ථනා කරන්නේ? නේද? ඉතින් ඒවැනි එවැනි தත්වයන් වලට සතරපත් වෙන්න තියෙන. ඉතින් ඔන්න ඔය වගේ ක්‍රම ටිකක් තියෙනවා. ඒවා නැවත නැවත නැවත නැවත මෙනෙහි කරපුවාම ආය නෙවෙයි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ආදී ආපස්සට අදින බලවේග එනකොට මේක යන්නේ කොහොමද? සැඩ පහර කපාගෙන යනවා වගේ හිත යනවා. ඉතින් අන්න එහෙම සකස් කරන්න ඕනේ කියන්නේ ඒකයි. අපි මේ කර්ණාටික ගැන සාකච්ඡා කරමු. වීරියේ ලක්ෂණ නැත්තම් තමන්ගේ సంతානය තුළ වීරියේ ලක්ෂණ මේ වෙනකොට නැත්තම් ඉක්මනින් මේ කාරණා එක්ක හදන්න ඕනේ. ඒක හැදුවට පස්සේ අපි දන්නවා මේක මේ විදිහට වෙනවා. ඉතින් මේ ලක්ෂණ ටිකයි කතා කරන්නේ. ඇයි මේ ලක්ෂණ ටික කතා කරන්නේ? මගේ මගේ අඩුපාඩුවක් තියනවාද කියලා බලා ගැනීම සඳහා. අඩුපාඩුවක් තියනවාද කියලා බලා ගැනීම සඳහා. දැකලා තියෙනවද මේ හොඳටම තෙද ගැන්විලා බල ගැන්විලා සතුරන් නැසන සෙබලෙක්ගේ ලක්ෂණය. ඉතින් සෙබල බොහොම බල සම්පන්න වෙලා තමන් ළඟට එන සතුරන්ව වේගෙන් නැසලා දානවා. අන්න ඒ වගේ වීරිය තියෙන ලක්ෂණයක් තමයි කෙලස් කපලා දානවා වේගෙන්. ඒකට කියනවා වායාමෝ කියලා. හරිද? කෙලස් එනවා දැන් බලන්න කෙලස් කපලා දානවා වේගෙන් කෙලස් නැති කරගන්න උත්සාහ කරනවා කියලා. අපේ කොහොමද බලන්න මම නිකමට අහන්නම්. මොකක් හරි කෑමකට ගිජුකමක් එහෙම ඊයේ පෙරේද ඇති වුණාද දන්නේ හරිද? මොකක් හරි කෑමකට ගිජුකමක් ඇති වුණාම ඔය හිත නිකන්වත් කිව්වද හරිද? කණ්ඩ කණ්ඩ කණ්ඩ කිව්වා මිසක්කා මේ ආශාව අයින් කරන්න ඕනේ කියලා කිව්වද? අහන්න හිතේ. මම දන්නේ කිව්වද නැද්ද දන්නේ හිත කිව්වද මේ ආශාව අයින් කරන්න ඕනේ කියලා කිව්වද? ඒ සඳහා මොකක් හරි වැඩ පිළිවෙලක් යෙදුවද? මේ බුද්ධෝත්පාද කාලයක බුද්ධ ශාසනයක් තියෙන කාලයක ඒ වැඩේ ඔය හිත කරේ නැත්නම් තාම කවදද කරන්නේ? ඒකයි කියන්නේ සතුරා හමුවේ සිත බුදි. හරි? යම් කාමච්ඡන්දයක් වෙන වෙලාවක යම් ව්‍යාපාදයක් ඊයේ පෙරේද තරහ ආවනම් හරිද? මොකක් හරි එකට කේන්තියක් ආවනම් හිත ඇතුලේ පිච්චුණා වගේ දැනනනම් ඔය සිත කිව්වද දැන් අපි මේ 35ද 36ද මන් දන්නේ 35ද කොහෙද අද සතියේ නේද මාත්‍රිකාව කොච්චර කතා කරාද දැන් සති 35 තිස්සේ කතා කරා එතකොට තරහ ආපු වෙලාවේ මම කොච්චර අපි කතා කරලා තියෙනවද කොහොමද හිත මෛත්‍රියට හරවන්නේ කියලා එතකොට ඊයේ පෙරේදා මොකක් හරි එකට නුරුස්සන හැඟීමක් තරහක් ඇවිල්ලා තමන්ම පිච්චිච්ච වෙලාවේ නිකමටවත් හිත ලෑස්ති වුණාද ආයෙනම් තරහ එන්නේ නැති වෙන්න මේ හිත හදන්න ඕනේ කියලා ලෑස්ති වුණාද කියලා හිතෙන් අහන්න එහෙනම් ව්‍යාපාරියත් එක පස්සට ගිහිල්ලා නේද කපාගෙන ගිහිලා නැහැ. කෙලෙස් සෙබලෙක් කෙලෙස් අයින් කරනවා සෙබලෙක් සතුරා නසනවා වගේ තමන්ගේ හිතින් ඉපිලි ඉපිලි ඉපිලි ඉපිලි ඉපිලි ඉපිලි උඩට එන කෙලෙස් ධර්මයන් අයින්කරනද තමන්ගේ හිත ලෑස්ති නැහැ එහෙනම්. හරි. ලෑස්ති නැත්තම් හේතුව වීරියේ තියෙන අඩුපාඩුව. හරි. ඒකෙන්ද ඉතා සත්‍යවාදීව හැරිලා බලන්න. දරුවන්ට තියෙන අධික ආදරය, දරුවන්ට තියෙන යුතුයකම් ටික කලාම හොඳටම ඇති දරුවාව වැළඳ ගන්න පුළුවන් දරුවාව දරුවාට අවශ්‍ය කරන සියලු දේ කිසිම අඩුපාඩුවක් නැතුව මෛත්‍රී තා මෛත්‍රී සාගතව කරන්න පුළුවන් දරුවෙකුට තමන්ගේ හිතේ තියෙන දැඩි නොදැක ඉන්න බැරි නොඅසා ඉන්න බැරි දැඩි පිච්චෙන දැවෙන ගතිය තියාගත්තා කියලා දරුවට අර්ථයක් නැහැ Tamanට අර්ථකුත් නැහැ හරිද ඒක අනර්ථයක් සඳහාමයි ඒතර එහෙම එකක් දැනිච්ච වෙලාවක ඒක අයින් කරන්න ඇතුළාන්ත උත්සාහයක් ගන්න හිත ලෑස්තිද? හොඳ උදාහරණයක් මම ඒක දරුවෝ දරුවෝ පැත්තකින් දාන්නකෝ. වෙනත් ආදරය කරන අය ඉන්නවා. හරිද? නිකන් හරි ලෑස්තිද ඒ ආදරය අයින් කරන්න? නෑ උන් හිතිබ්බ දෙන් තා ටිකක් අහලා. ඕක නැතුව බෑ. නේද? ඒක නැතුව බෑ ඒක නැතුව පුළුවන් එකක් ඒක. ඒක නැතුව ජීවිතේ ගෙනියන්න බැයිද? පුළුවන්. ඒකෙන් එන්නේ අනර්ථයක්මයි. මොකද දන්නවද අනර්ථේ? ආදරය කරන ඇත්තක පොඩ්ඩක් අරන් බලනවා. ඇහුන් නැද්ද? ආදරය කරන අයත් එක්ක පොඩ්ඩක් රණ්ඩු අල්ලනවා, හිතමාරුකම් ඇති කරගන්නවා, රිදෙන්න වැඩ කරනවා. හැබැයි තමන්ගේ හිතේ තියෙන මෛත්‍රියක් නම් ඒව මොකක්වත් නැහැ. හරි මෛත්‍රිය තියෙන කෙනා අනිත් අයට පොඩ්ඩක්වත් රිදෙන්න වැඩ කරන්නේ නැහැ. ඒකින්ද අපි දෙන්නෙක් ඉන්නවා නම් ආදරය කරන දෙන්නේ එක්කෙනෙක් ආදරය අතහැරලා මෛත්‍රිය පටන් ගත්තා. හරිද? අනිත් එක්කෙනාට හිතෙන්නේ ආදරේ වැඩි වුණා කියලා. ආදරේ අයින් කරලා මෛත්‍රිය වර්ධනය කරා නම් අනිත් එක්කෙනාට හිතන්නේ මෙයා දැන් මට පුදුම ආදරයක් තියෙන්නේ. ඇයි? කලින් වගේ කිසිම දෙයකට මාව හිතන්නේ නැහැ. ඒකෙන්ද කිසි අඩුපාඩුවක් දැනෙන්නේ නැහැ ළඟ ඉන්න අයට. ඒකෙන්ද බය වෙන්න දෙයක් නැහැ. කුසීතකම හින්දම තියෙන අපේ හිතේ තියෙන මේ කෙලෙස් අයින් කරන් තියෙන හොරකම හින්දම ඕකට ඕක කල් දානවා. හොඳටම කල් දානවා. හරි? එන තියාගෙන ඉන්න එපා හරි බහනකයි. ඇයි? සසර නේද? බොහෝ දුර යන්න වෙනවා. බොහෝ වැරදි කරනවා අපි අතින්. ඊළඟට නිබඳව දැවි දැවි පිච්චි පිච්චි ඉඳ සිද්ධ වෙනවා. ඉතින් ඒකින්ද බලන්න හිත ලෑස්ති නෑ කියලා ඔප්පු කරලා පෙන්නන්නයි මට මේ වුණේ. හිත කෙලෙස් අයින් කරන්න ලෑස්ති නෑ ඔය කිව්වට. ඒ ලෑස්තිය ඇති වෙන විදිහට හිත සකස් කරන්න ඕනේ. සකස් කරන තුරු කොහොමම තියෙයි. හරිද? ඔය සිත ඔහොම්මම අකර්මණ්‍යව කෙලෙස් හමුවේ. නිකන් නෙවෙයි වෙන වැඩ කරයි. කෙලෙස් හමුවේ අකර්මණ්‍යව සිත තියෙයි. ඒ කියන්නේ කෙලෙස් ඇවිල්ලා යනවා. මෙයා නිදි. හරි. නිදි කියන්නේ ඔහේ ආපු දෙන් ඔහේ ගිය දෙන්. උදේට එනවා හැන්දෑවට යනවා. හරි. ආමන් නිදි. සම්මුකුත් ඒකයි වීරිය නැති සිතේ ස්වභාවය. ඉතින් ඒකින්ද මේක හොඳ පාඩමක් කරගන්න ඕනේ. මේක ජීවිතේට ඒක රාශි කරගන්න ඕනේ. මේ සතිය ජීවිතයේ වටිනම සතිය බවට පත් කරගන්න ඕනේ. දැන් මම මේ කියන්නේ දැන් වැඩේ පටන් ගන්න සතිය මේ සතිය. මේ සතියෙන් පස්සේ ඔක්කොම ඉන්නේ කොහොමද? දත්විච් කාගෙනවා කියනවනේ. හරිද? සත්‍යේක්ෂා සමාජිකව මේ සතියේ ඉඳන් ඉන්නේ කොහොමද? දත් පුට්ටු කරගෙන අත්මිටි මුලව කරගෙන ඉන්නේ අපි කෙලස් රහින් කරනවා කියලා. හරි? වීර සම්පන්න වෙන්න ඕනේ. ඒ ගානට හැදෙන්න ඕනේ. ඒ ගානට හැදුනද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ ඒක මම හිතන්නේ මෙතනින් මේක ඉවරුණත් කමක් නැහැ එතකොට. එහෙම කරගත්තා නම් ඉවරුණත් කමක් නැහැ. ඉතිරි වැඩේ ටික අපි කරගනි. ඊළඟට බලන්න අපි මොනවා හරි බරක් උස්සගෙන යනවා. හරිද? ඒ බර ඔසවාගෙන යනකොට අත්‍රි දෙනවා. අපි හිතමු අපිට බොහොම වටින දෙයක් මේ උස්සගෙන යන්න කියලා. එතකොට අත්‍රි දෙනවා. කකුල් දෙනවා. හැබැයි අවශ්‍ය කෙනා කොහොම හරි මේ බර උස්සගෙන උස්සගෙන උස්සගෙන යනවා අවශ්‍ය කෙන ඉලක්කයට යනකම්. අන්න ඒ වගේ උත්සාහෝ කියන ගතිය තියෙනවා මේ වීරයේ. ඒ වීරය කොච්චර බර දැනුණත් අතහරින්න නැතුව ඉදිරියට අරන් යන ගතියක් තියෙනවා. ඇත්තටම කෙලෙස් අයින් කිරීම ආරම්භයේදී බරක්. හරිද හරි අමාරු වැඩක් ඒක. හ්ම්. ඒ කියන්නේ දැන් භාවනා කරන එක කියලා ගන්නකො බලන්න අපේ අය මම නිකන් නිකන් මතක් කරන්නම්. අපි හුඟක් අය භාවනා කරන්න ඉඳ ගන්නවා. මේක භාවනාවෙන් අයින් වීම කියන එක කොච්චර පහසුවෙන්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න. පොඩ්ඩක්. එයි මම එහෙම කියන්නේ භාවනා කරන්න ඉඳගෙන භාවනා කර කර ඉන්නකොට භාවනාව නැවැත්වීම කියන එක පොඩි තල්ලුවක් ඇති එක නවත්තන්න. නේද හුඟා කරලා ගන්න තියෙන්නේ මොකක්ද දන්නවද ඔන්න ටිකක් කරලා කර කර හිටියා වැඩි හිත විසිරුණා හ්ම් අදට මෙච්චරයි ආය බෑ හරිද අදට මෙච්චරයි ආය බෑ අපි නිකන්වත් හිතන්නේ කවුද මේ පණිවිඩය මට දුන්නේ නේද මගේ ගුරුවරයෙක් ළඟට ඇවිල්ලා අදට ඔච්චර වෙලාවට පුළුවන් කියලා දුන්නද නැහැ නේද මොකද කරන්නේ එයා දැන් මේ තේරෙන්නේ නැහැ Tamanටම මේ මගේ තුල තියෙන කාමච්ඡන්දේ වැඩි වෙලා එක්කෝ හ්ම් මට දැන් තේ එකක් බීලා එන්න ඕනේ. කුස්සියට ගිහිල්ලා කට්ටියත් එක්ක කතා කරලා එන්න ඕනේ. හරිද? ඒ වගේ මොනවාරි ඒ කියන්නේ අතුලාන්ත කාමච්ඡන්දේ වැඩි වෙලා තියෙන්නේ. හරිද? ඉතින් අන්න ඒ වගේ අපිට නොයේකුත් ආකාරයේ ඊළඟට ව්‍යාපාදේ නැත්තම් තීන මිද්දේ වැඩි වෙලා මොකද වෙන්නේ? මේ බලන්න හුඟක් අයට වෙන දේ මම දැකලා තියෙනවා මම හැමදාම කියන භාවනා කරන අයට නිදිමත නම් ඒකට කරන්න ඕන ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඒ ක්‍රියාමාර්ග ටික කරලා බලන්න හරිය නැත්තම් ගිහින් බුදිය ගන්න. බුදුවිලා නැගිටලා භාවනා කරන්න. ඒක බුදුහාමුදුරු දේශනා කරලා තියෙන දේ. හරි. ඉතින් පළවෙනියෙන්ම සජ්ජායනා කරන්න ඕනේ. ඒ සජ්ජායනාව හරි ගියේ නැත්නම් ඒ කියන්නේ හයියෙන් හයියෙන් කියන භාවනා කමටහන හයියෙන් කියන. ඉතින් වටේ පිට කවුරුත් නැත්නම් විතරයි ඒක කරන්න පුළුවන්. එහෙම කරනවා. එහෙම නැත්නම් මේ ශරීරය හොඳට පොඩි කරගෙන බලනවා. මේ මේ මස් පිඩු එහෙම ඔක්කොම පොඩි කරන්න කියලා දේශනාවේ සඳහන් කරලා තියෙනවා. එහෙම කරලා පටන් ගන්න ඕනේ. ඊළඟට ඊටත් කලින් තියෙනවා හොඳට ඇස් දෙක අරලා හොඳට ආලෝකය දිහා හොඳට බලලා හොඳට ඇස් දෙකෙන් ආලෝකය හොඳට ඇස් ඇරලා ආලෝකය දිහා බලලා ඇස් පියාගත්තාම අර අර නිකන් අර එළිය තියෙන තැනක් වගේ තියෙනවනේ ඇස් දෙක පියාගත්තාම අන්නේ ගන්නට ඇස් දෙක හදාගෙන ආය වැඩේ පටන් ගන්න කියලා තියෙනවා. ඊළඟ ඇඟ පොඩි කරගන්න කියලා තියෙනවා. සජ්ජායනා කරන්න කියලා තියෙනවා. සක්මන් කරන්න කියලා තියෙනවා. මූණ හොද ගන්න කියලා තියෙනවා. ওই වගේ තියෙන කාරණා ටික ඔක්කොම කරලා ආයෙ ඉඳගෙන කරනකොට නිදිමත නම් දකුණු ඇලයට හැරිලා කාලයක් අදිෂ්ඨාන කරගෙන ඉඳියන්න ඕනේ. හරිද? අපි කොහොමද දන්නේ නිදියන්නේ? රැයට වුණත් එහෙමයි හැමදාම නිදියත් කොහොමද නිදියන්න ඕන? නැගිටින වෙලාව අදිෂ්ඨාන කරගෙන දකුණු ඇලයට හැරිලා නේද? මම වෛද්‍යවරුත් එක්කත් කතා කරලා එයාලත් කියන්නේ එහෙම මේ පැත්තට නිදියනවා නම් කුද්දට පෙළියට හොඳයි කියලා. ඉතින් කොහොම නමුත් කමක් නැහැ. අපි එහෙමද නිදියන්නේ. කාලේ අදිෂ්ඨාන කරගෙන නිදියන්න හොකක්. ඒක තියෙන ගමේ හොඳ කතාවක්. මොකද්ද? කෙම්බා පොලේ ගැහුවා වාගේ පෙරේතයා පොලේ ගැහුවා වාගේ කියලා කියනවා. එහෙම තමයි බුදියන්නේ. නේද? ඉතින් එහෙම නැතුව තීරණයක් තියෙන්න ඕන භාවනා ඉරියව්වේ මම නිදියන්නෙම නැහැ. හරිද? මේක නවත්ත ගන්න මම ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ඒ තමයි ඔන්න භාවනා කරගෙන ඉන්නකොට ඔන්න පළවෙනි මම කියන්නේ පළවෙනි ප්‍රහාරය, පළවෙනි ඇටැක් එක ආවා නින්දේ. හරිද? ආවට පස්සේ දැන් ඉතින් ඉක්මනට ඔළුව උස්සලා ආය කරන්න පටන් ගන්නවානේ. දැන් ඒ දැන් ප්‍රතිකර්මයක් යොදලානේ ඉක්මනට නැගිටලා ආමන් පටන් ගත්තා කියලා පටන් ගත්තා. දෙවෙනි සැරෙත් මෙහෙම වුණා. ඒ කියන්නේ පළවෙනි ප්‍රතිකර්මය අසාර්ථකයි කියන එක නේද? එහෙනම් ඊට වැඩි වෙනස් එකක් කරන්න ඕනද නැද්ද? එහෙම එකක් කරන්න ආය තුන්වෙනි එකත් මෙහෙම එන්න ඉතින් ඊට පස්සේ නේද? ලැජ්ජාවේ බය බලන් ඉන්න අයටත් හරියට නිකන් බඩේ නැති වෙච්ච දෙයක් හොයනවා වගේ මෙහෙම මෙහෙම. නේද? ඇයි මං එහෙම එකක් කියන්නේ? ලැජ්ජාවෙන්දයි. දරුවෝ බලන් ඉන්නවා අනිත් අය බලන් ඉන්නවා ඒ ඔක්කොම තියදී මෙයා මොකද කරන්නේ භාවනා කරනවා කියලා ඔළුව හොල්ල හොල්ල බුදිය බුදිය ඉන්නවා ඒ කරලා ගෙදර එහෙම ගිහිල්ලා කියන්නේ මම අද දවසම භාවනා වැඩසටහනකට ගියා කියලා හොඳට නිදිලා තමයි ගිහිල්ලා තියෙන්නේ ඉතින් මේ භාවනා ඉරියව්වේ නිදින එක තමන්ගේ හිතට සම්පූර්ණයෙන් තහනම් දෙයක් කරගන්න භාවනා ඉරියව්ව මම නිදියන්නේ නැහැ නැගිටලා සක්මන් කරනවා නිදා ගන්න ඕනොත් නිදා ගන්න තැනට කියලා නිදා ගන්න ඕනේ හැම දෙයක්ම ඔන්නෝම බෙදා හදාගෙන හරියට කරන වැඩේ හරියට කරන්න ඕනේ. ඒකින්ද මේ බරක් ඔසවගෙන යනවා වගේ තමයි කෙලස් අයින් කරන්න ගියාම ටිකක් අමාරුයි. ඒ සඳහා වැඩ කරන්න කියන භාවනා කරන එක අමාරුයි. හරිද? මං අපේ අයට සමහරලාට උපදෙස් දීලා තියෙනවා මෙන්න මෙහෙම. කාලයක් අදිස්ථාන කරගෙන යන්න භාවනා කරන්න. හරිද? පැයක් හෝ යම් වෙලාවක් අදිස්ථාන මම මේ වෙලාව වෙනකන් ඉන්නේ නැහැ. හරි? එතකොට ගියා දැන් ඉඳගෙන භාවනා කරන්න පටන් ගත්තා. අමාරුයි. නැගිටලා සක්මන් කරන්න. එන්නෙම නෑ කොහොමත්. තීරණයක් අරන් යන්නේ. එතකොට අර හිතේ චිත්තචලට එන්න බෑනේ. කලින්ම තීරණය අරන් යන්නේ. නුවණ තියෙන මිනිස්සු Tamanටම Taman නීති දාගන්නවා. Tamanගේ යහපත සඳහා Tamanටම Taman නීති දාගන්නවා. හරි ඒක කඩ කඩ කරන්නෙම නෑ. හරි Tamanගේ යහපත සඳහා ඉතින් දැන් ඔන්න භාවනා කරන කෙනා අපි හිතමු පැයක් මම විනාඩි 40කින් එන්නේ 30කින් එන්නේ 50කින් එන්නේ කියලා Tamanටම නීති දාගත්තා. නීතියක් දාගෙන ගියා භාවනා කරන්න කියලා. ඉතින් අපේ පොඩි සාහිණාන්සලට අපි ඒවා ඔන්න කියලා දෙලා තියෙනවා. අන්තිම ලැබෙන අත්දැකීම මම කියන්නේ. සක්මන් කරන්නත් බෑ, භාවනා කරන්නත් බෑ, මොකක් කරන්න බෑ. ඒත් හැබැයි දැන් නීතියක් දාගෙන ගියේ. එන්න බෑ. මං කියලා තියෙනවා. හරි. ඒ මොකුත් කරන්න බැරි තරම් හිත විසිරීලා නම් එතෙන්ට ළඟගෙන ජීවිතය ගැන කල්පනා කර කර ඉන්න. හරිද? කොයි වෙලාව වෙනකන්ද? අවසාන 30 වෙලාව වෙලාව ගත වෙනතුරු කියලා. දන්නවද හුඟක් කට්ටියට වෙච්ච වැඩේ? දැන් දැන් එන්න හිත කාමච්ඡන්දයට නැඹුරු කරන්නේ නැහනේ. ඇයි දැන් එන්න බෑනේ. දැන් නීතිය දාලානේ තියෙන්නේ. ඒකින් දා අර මුකුත් කරගන්න බැරුව ජීවිතය ගැන කල්පනා කර කර ඉන්නකොට අන්තිමට මොකද වෙලා තියෙන්නේ? මේ භාවනා කමටහන නිකම්ම වැටලා. හරිද? අර විසිරිච්ච හිත ටික ටික ටික ටික ආයසරය සංසුන් වෙලා ඇවිල්ලා මට කියලා තියෙනවා මේක හරි හොඳ උපක්‍රමයක් හම්බුනේ. දන්නේම නැතුව ආයසරයෙන් මම අන්තිමට අන්තිමට භාවනා කරා ආශ්‍රයක් නැති කුසල් වර්ධනය කරගන්නවා කියන්නේ තමන්ගේ සීමාවට ඇවිල්ලා තමන්ට කරන්න බෑ කියලා දැනෙන වෙලාව ආපුහම තමන්ට භාවනාව කරන්න බෑ කියලා දැනෙන වෙලාව ආපුහම ඒ මොකක්ද ඒ තියෙන මගේ තියෙන දක්ෂතාවය ඉවරයි ඒ තියෙන දක්ෂතාවය නේද එහෙනම් නැති දක්ෂතාවය ඇති කරගන්න නම් තව චුට්ටක් වෙලා හරි කරන්න ඕනද නැද්ද අන්න වීරිය ගැන දන්න මිනිස්සු බැරිම තැනට ආවට පස්සේ තව චුට්ටක් හරි කරනවා. අන්න ඒකයි කියලා ඉස්සෙල්ලා කිව්වේ. හතරය නේද? තියෙන කුසලය තියෙන කුසලය ආරක්ෂා කරගන්නව නෙවෙයි. නැති කුසලය වද හැමදාම විනාඩි දෙකක් හරි තව ටිකක් කරලා තමයි නැගිටින්නේ. මෙයත් එක්ක සටන් කරන්න ඕනේ. මෙයා කියන කියන විදිහට වැඩ කරන්නේ නෑ. මෙයත් එක්ක සටන් කිරීම ආරම්භ කරගන්න ඕනේ. හරිද? එතකොට තමයි පුළුවන්කම තියෙන්නේ අවශ්‍ය කරන ඉලක්කයට හිතක් සකස් කරන්න. නැති කුසල් වර්ධනය කරනවා කියන්නේ කටපාඩම් කරන් ඉඳලා හරියන්නේ නැහැ. හැම නිමේෂයකම තමන්ගේ අකුසලයක් එක්ක සටනෙහි තව චුට්ටක් දුරට වර්ධනය කරලා තමයි නවත්තන්න ඕන. භාවනා කරන්න බෑ කියලා හිතෙන වෙලාව හඳුනගන්න. නැගිටින්න ඕන කියලා හිතන වෙලාව හඳුනගන්න. හඳුනගෙන හරි මේ තමයි මගේ තියෙන කුසල් ටික තියෙන ශක්තිය මෙච්චරයි මට යන්න පුළුවන් මෙච්චරයි. තව චුට්ටක් දුවලම ඉන්න අපහා. හරි බෑම කියලා තැන ඉඳන් තව චුට්ටක් එහාට දුවන්න ඕන. හරි? එතකොට තමයි හරි 10ක් දුවපු කෙනා 11ක් දුවන්න පුරුදු වෙන්නේ. ඒක නැත්නම් හැමදාම 10 දි වැටෙනවා. ඊළඟ දවසේ 10 දි වැටෙනවා. නේද? නැත්නම් චුට්ටක් හරියන්න ඕන. ඒ කියන්නේ ධර්මයේ තියෙන ක්‍රමවේද නේද? කොච්චරක්ද අපිව අපිව සකස් කරගන්න කියලා අපිට තේරෙන්න ඕනේ. හරිද? ඊළඟට ඒ බර උස්සගෙන යනවා වගේම මේකේ තියෙනවා උස්සෝල්හි කියලා ගුණයක් වීරියේ. ඒ උස්සෝල්හි කියලා කියන්නේ තමන්ට ලැබෙන දුක් දරාගෙන ඉස්සරහට යන්න පුළුවන් ශක්තිය. අර බරක් උස්සගෙන යනවා වගේම එන දුක් දරාගෙන ඉදිරියට යන්න පුළුවන් ගතිය ගතිය තියෙන්න ඕනේ එන බාධාවල් එන පීඩන ඔක්කොම දරාගෙන ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා අපේ ඇත්තෝ සමහර අය ඉන්නවා සාමාන්‍ය ජීවිතේදීත් පොඩි බාධාවක් එනකොට පොඩි දුකක් එනකොට මොකද කරන්නේ ඔක්කොම අකුල ගන්නවා පස්සට නේද පොඩි බාධාවක් එනකොට පොඩි දුකක් එනකොට ඔක්කොම ආපහු අකුල ගන්නවා එහෙනම් එහෙම වෙන්න බෑ එන දුක් දරාගෙන ඉදිරියට යන්න පුළුවන් ලොකු ශක්තියක් තියෙන්න ඕන මම නිකන් යමක් මතක් කරන්න. මේ අපි කතා කරන්නේ හිතක්. විශාල වැඩක් කරන්න පුළුවන් තත්යකට පත් කිරීමක් නේද? මම නිකන් කියන්නම් අපේ ළමා පරපුරට මේ වගේ දේවල් ටිකක් පුහුණු කරොත් මේ මානසික ශක්තිය ඇති කරගන්න විදිහ හරිය ලේසියෙන් ළමයින්ට පුරුදු කරන්න පුළුවන්. පුංචි ළමයින්ට මොනවා හරි කිව්වහම ඒ කට්ටිය හරි ඉක්මනට ඒක ග්‍රහණය කරගන්නවා. මම කියන්නේ ජාතික වැඩපිළිවෙලක් විදිහට වීරිය වර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් තියෙන්න ඕනද නැද්ද? නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපේ රටේ මිනිසුන්ගේ సంతාන සකස් කරන්න අපි ලෑස්ති කරගත්තොත් ඒ සඳහා පුහුණු වැඩපිළිවෙලක් නේද? මේ මේ රටේ ලෝකෙ කොහාටවත් නැති හැම දෙයකටම මූලික වෙන්නේ අපේ సంతානය. ඉදිරියෙන් ඇදගෙන යන පෙරගමන් කරු. සියලු වැඩවල පෙරගමන් කරු සිත. සිත සකස් කරන වැඩපිළිවෙල තියෙන්නේ ලංකාවේ. එහෙනම් අපි තමයි මේ ලෝකෙ දියුණුව ಜಾති බවට පත් වෙන්නේ මේ ක්‍රමවේද ටික ක්‍රියාත්මක කරන්න ගත්තොත්. එතකොට ලෝකෙ කාටවත් මේවා හම්බෙලා නැහැ. දන්නවනම් එහෙම බටහිර මිනිස්සු මේ වගේ හිත් සකස් කරන ක්‍රමවේදවල වගේ මේකේ තියෙනවා කියලා ඒ මිනිස්සු මේවා උපරිම වශයෙන් ප්‍රයෝජනට ගන්නවා. හරිද? එතකොට අපේ මිනිස්සුන්ට මෙව්වා තියා ළඟම ඉන්න කෙනෙකුට පරුස වචනයක් නොකිය ඉන්නවක්වත් අපේ කාටවත් මේ හිතට වීරිය ගන්න පුළුවන්කම නෑ මේ මිනිස්සු රොඩු වගේ හුළඟ යන කොළ වගේ හමන පැත්තට හමාගෙන යනවා නේද ඒකින්ද තමයි අර කිසි තීරණයක් ගන්න බැරුව අර පාර්ලිමේන්තුවත් මේ පැත්තට හමනවා මේ පැත්තට හමනවා මේ පැත්තට හමනවා මේ පැත්තට හමනවා තීරණයක් ගන්න බැහැ හුළඟ යනවා මොකද මොන හරි කතා කරන්න ගියාම එක්කෙනෙක් පරුස වචනයක් කියනවා අනිත් එක්කෙනෙක් ආයෙ පරුස වචනයක් කියනවා ආයෙ කියනවා ඊට පස්සේ වෙන රණ්ඩුවක් එතන යන්නේ අර මහා ප්‍රාථමික தත්ත්වයටපත් වෙලා ඒකෙින්ද ඉතින් එහෙම රට નિවැරදි කරන්න නම් වීරිය සම්පන්න පිරිස් ඇති කරවන්න ඕනේ අපේ දරුවෝ තුළ මේ වගේ ලක්ෂණ පහළ කරවන්න ඕනේ බලන්න ඊළඟ කාරණාව තමයි අකුසල් හමුවේ ඒකට කියනවා තහමෝ කියලා මේ වචනවලම තියෙනවා ඒ දැඩි ගතිය හරි ඒ කියන්නේ ශිලා ස්තම්භයක් වගේ ගල් කුළුණක් වගේ හරිද හෙල්ලෙන්නේ නැතුව ඉන්න ගතිය ඕනම තත්වයක් යටතේ වීරිය සම්පන්න කෙනා හෙල්ලෙන්නේ නැහැ. කිසිම දෙයකට සැලෙන්නේ නැහැ. ඒ තත්ත්වෙට හිතපත් කරන්න පුළුවන්. හරිද? දැන් අර අපාය බය පච්චේකනතාව වගේ දේවල් නේ අපි ඔය කතා කරේ නේද? ඒක මේ නිවන් දකින්න එක ගැනනේ. දැන් බලන්න අපේ රටේ තියෙන ව්‍යසනකාරී තත්ත්වයන් ගැන නැත්නම් විදේශ රටවලින් අපි දැන් විදේශ රටවල් නිසාවෙන් අපිපත් වෙලා තියෙන හීන දීන තත්වයන් සහ අපි පත් වෙලා තියෙන මේ මේ පහත් මට්ටම අපි හිඟන්න බවට පත් වෙලා තියෙන හැටි අපි කිසි දෙයක් කරගන්න බැරි මිනිස්සු බවට පත් වෙලා තියෙන හැටි අපි එයා ඉස්සර මහා මහ නිකම් ම්ලේච්ඡ ස්වභාවයකට පත් වෙලා තියෙන කිසි ගැති වෙලා තියෙන ස්වභාවය ගැති ගැති ගැති කියලා කියන්නේ නේද ඒ ගැති ගතිය නැත්තේ ඒ தත්ත්වයට පත් වෙලා තියෙන හැටි හරි ඒකනේ අර වෙන රටවල් වල ඉන්න ඕන කෙනෙකුට මෙහි ඇවිල්ලා Taman කැමති දෙයක් කරන්න අපි ඉඩ ඇරලා තියෙනවා. ඒක මහා නොදියුණු මිනිසුන්ගේ ස්වභාවයක්. එතකොට ඒ රටවල් වල ඉන්න සමහර අය කල්පනා කරනවා අපිට ওই වගේ රටකට ගිහම ඕනෑ දෙයක් කරන්න පුළුවන් ඕන අසභ්‍ය දෙයක් කරන්න පුළුවන් ඕනෑම පැත්තකට යන්න පුළුවන්. ඇයි මේ රටේ අපේ තියෙන සංස්කෘතිය අපේ තියෙන අනන්‍යතාවය අපිට තියෙන අපිට තියෙන ඉස්සරින් නම් ඇවිල්ලා තියෙන පෞරුෂය මේ මොකක්වත් නැත්තේ මොකද අපි ගැති මොකද අපිට ඛණ්ඩ නැහැ. අපි තනියම දියුණු වෙන්නේ නැහැ. ඒකින්ද අපි පුළුවන් තරම් ගැති ගන්න ආනේ මං හා හරි. හාවම් පැත්තට හැරෙන්න කරනවා අපි හැරෙනෝ, දකුණු පැත්තට හැරෙන්න අපි හැරෙනෝ කියලා. එහෙම ගැති වෙලා තියෙන ගතිය අපේ ළමයින්ට හොඳට පෙන්නලා. හැම කෙනෙකුටම මේක කියලා දීලා. හරි මේකේ තියෙන ආදීනව හොඳට පැහැදිලි කරලා දීලා. ඉදිරියේ ඉන්න දැනක් නැති වෙනවා කියන එක පැහැදිලි කරලා දීලා. ඒවා හොඳට පෙන්නලා පෙන්නලා පෙන්නලා හිත හොඳට සම්පූර්ණ කරොත්. එහෙම කරලා අපේ ළමයින්ට කිව්වොත් ඔයා මත්පැන් ටිකක් ගන්නවා කියන්නේ වගේ මුළු ජාතිය විනාශ කරනවා කියන එක. හරි. අන්න එහෙම සිත මත්පැනින් නැත්තම් වෙනත් දුස්සීලකමකින් අයින් කරන්න පුළුවන් ස්වභාවයක් තියෙන ඕනම අරමුණක. හරිද? නොසැලී ඉන්න පුළුවන් තත්ත්වයකට හිතපත් කරන්න පුළුවන්. ඉතින් ඒක කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ඒ ඔක්කොම මොනවද? අපි දන්නවා ඔකට කියනවා අභිප්‍රේරණය කියලා මොකක් හරි කතාව මොටිවේෂන් කියලා කියනවා. එහෙනම් පුළුවන් මේක කරන්න. අපේ කොහෙවත් තැනක තියනවද ජාතික දිනුවක් සඳහා හැම එකක් කරන්න වැඩ පිළිවෙලා. නැහැ. මේ හිත ගැන හිතක් තියනවද කියලාවත් දන්නේ නැහැ. අඩුම ගානේ හිතක් හදනවා තියා හිතක් තියනවද කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඒකින්ද බෞද්ධ විදිහට අපිට ලැබිලා තියෙන උරුම වෙලා තියෙන දෙයක් තියෙනවා. ඒ උරුමය අනිත් අයට උරුම කරන්නේ කොහොමද අපි? අපි උරුම කරගන්නේ නැතුව. මට උරුම වෙලා තියෙන දෙයක් අතීතයේ මුතුන් මිත්තෝ අනන්ත අප්‍රමාණ වෙහෙසක් දරලා මට මේ දේ උරුම කරලා දීලා තියෙනවා ආරක්ෂා කරලා දීලා තියෙනවා. අවාසනාවක මහත කොච්චරද කියනහනම් අපි මේ උරුමය අනිත් අයට දෙන්න අපිට හයියක් නැහැ. ඇයි ඒ උරුමය මට ගන්න පුළුවන්. උරුම වෙලා තියෙනවා. මට මට ගන්න පුළුවන්කම නැහැ. මම ඒක උරුම කරගන්නේ නැහැ. මම මගේ ජීවිතේට ප්‍රායෝගිකව ඒක මගේ හිත ඇතුළට දාගන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒකින්ද අනාගත පරපුරට දීමක් කියන එක කොහොමත්ම නැහැ. ඉතින් ඒකින්ද අපි බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ නිකම්ම මල් පූජා කර කර විතරක් ඉන්න තියෙන එකක් නෙවෙයි වග. නේද? පළතුරු පූජා කර කර ඉන්න තියෙන එකක් විතරක් නෙවෙයි දාන දිදී ඉන්න තියෙන එක විතරක් නෙවෙයි රණ්ඩු අල්ලලා ඉන්න තියෙන එක විතරක් නෙවෙයි නේද බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන එකේ වටිනාම කොටස තමයි දායාද කරගත යුතු චිත්ත ශක්තිය සකස් කර ගැනීම කියන එක. ඉතින් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සම්පාදනය කරගන්න ඕනේ. වීරියේ ඉතිරි අංග ටික පිළිබඳව අපිට හෙට දවසේ සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් වීරිය වඩන්න මොකද්ද කරන්න ඕනේ? මේ මේ தത്വෙට වීරිය වඩන්න මොකද්ද කරන්න ඕනේ කියන කාරණා 11 සාකච්ඡා කරලා මේ සතිය කියන්නේ වීරිය සතිය නිගන්නේ සතිය ප්‍රකාශයටපත් කරන්නේ. නේද? ඒකත් ප්‍රත්‍යක්ෂා සමාජිකින්ගේ වීරිය සතිය තමයි මේ සතිය කවුරුත් වීරියෙන් වැඩ කරලා වීරිය පුහුණු කරගන්න ඕනේ මේ සතිය පුරාවට. දැන් ඔය කතා කරපු දේවල් එක එකක් හරි කරන්න පටන් ගන්න එකක් තමයි අපාය ගැන මෙනෙහි කරන්න මම හැමදාම කියනවා අපේ ගෙදර මහා බිහිසුණු දේවල් සිද්ධ වෙනවා. මහා භයානක දේවල් අපේ ගෙදර සිද්ධ වෙනවා. හරි. අපි දකින්නේ ඒවා. බෙල්ල කඩලා නේද? බෙල්ල කඩා කඩලා සම්පූර්ණයෙන් පණ පිටින් ගිලිනවා. අපේ ගෙදර මේවා වෙනවා. අතපය බැඳලා ඔළුවට කූරක් ගහලා ඇතුලේ තියෙන ඔක්කොම උරාබනවා. හරි අතපය හොඳට බැඳලා ඔළුවට කූරක් ගහලා ඇතුලේ තියෙන යුෂේ උරාබනවා. හරි ඒක එකක්වත් අපි දකින්නේ නැහැ. ඒ තරම් භයානක දේවල් අපේ ගෙදර සිද්ධ වෙනවා. එහෙම කියපුවාම ඔක්කොමලා බය වෙනවා මේ අමනුෂ්‍ය දේවල් ගැන තමයි ඔව් අමනුෂ්‍ය දේවල් ගැන තමයි කියන්නේ. gedara වගේ අමනුෂ්‍ය දේවල් වගේ සිද්ධ වෙනවා අපි දන්නේ හරි මේක බලා ගන්න නම් අපි බලන්න ඕනේ හොඳ විමසිල්ලෙන් gedara පිටිය දිහා හරි මම හැමදාම කියනවා ඔක එතකොට බැංකුවේ අම්මිය භයානකයි රැට එළියට යන්නවත් බැරි වෙයි කියලා කට්ටිය බය වෙනවා මේ බෙල කඩාගෙන කන ඒවා තියනවලු නේද උරා බොන ඒවා තියනවලු ලේ උරා බොන ඒවා තියනවලු නැද්ද බලන්න පිටිය දිහා හොඳට බලන්න නේද තඩි හුණෙක් ඉන්නවා පිටියේ ඌ මොකද කරන්නේ නේද? ළඟට එන සමනලයව අල්ලගෙන, පළඟැටියව අල්ලගෙන, බෙල්ලෙම අල්ලගෙන, බෙල්ල කඩලා දෙපැත්ත තුන් පැත්තට ගහලා නේද? පණ පිටින්ම ගිරිනවද නැද්ද? මේ තමයි සංසාර භයානකම. පළඟැටිය කියන්නේ, වුණා කියන්නේ මේ තාක්ෂණික විද්‍යාවේ නිර්මාණයක්ද? නෑ, එතන විඥානයක් පවතින දෙයක්. එතන ඉන්ද්‍රියන් පවතින දෙයක්. ස්පර්ශය තියෙන තැනක් එතන. එහෙනම් පෙර කරපු කර්මයන් නිසාවෙන් සකස් වෙච්ච අපි වගේම ශරීරයක් ඒක. හරිද? නිකමට හිතන්න බලන්න මං කොහේ හරි යනකොට කැලේක ලොකු නිකන් හැලෙන දැලක පැටලුණා. ඒකේ පැටලෙනවා මාව දැන්. පැටලෙනකොට මහා භයානක ඇස් දෙකක් තියෙන දඬු ගොඩක් තියෙන සතෙක් එනවා මගේ ළඟට. ඇවිල්ලා ඒ සතා මොකද කරන්නේ? අර වගේම ඇලෙන දේවල් වලින් මාව ඔතනවා. කකුල් ඔතනවා, අත් ඔතනවා. මොකුත් කරන්නේ මාව දැන් මෙහෙම හිර වෙලා. ඊට පස්සේ මගේ ඔලුවට කට්ටක් අයිනවා. හැනලා මගේ ඇඟ ඇතුලේ තියෙන ලේ ටික ඔක්කොම උරවනවා. කොහොමද දැනේද මට? කවුද? මකුලුවා මොකද කරන්නේ නේද ඒ තමයි සසර අපිට විඳින්න වෙන දේ සසර අපිට විඳින්න වෙන දේ ඒක තමයි අපාය හරිද තිරසං අපාය අපි ළඟම තියෙනවා අපිට පේන්නේ ඇයි අපි පිටිය දිහා බලන්නේ නැත්තේ අපිට අර හැන්දාවට බලන්න වෙන එකක් තියෙනවා හැන්දාවට බලාගෙන වෙන එකක් තියෙනවා ගෙදර නේද ඒකෙන් අපිට පිටිය පේන්නේ හරියට ඇස්සරලා ලෝකය දිහා බලන්න පාරේ ඉන්න මේ දවස්වල හොඳටම හොඳටම දුක් විඳින කොහේ හරි තැනක ඉන්න බල්ලෙක් අරන් බලන්න නේද? මේ සතාට නේද? කොච්චර දුකක් තියෙනවද? සමහරට ගොඩාක් පායන කාලෙක නම් වතුර ටිකක් නැති වෙන හැටි. යන යන තැනින් ගහන හැටි. නේද? සමහරට යාට පිරිසිදු වතුර ටිකක් හම්බෙන්නේ මාස ගාණකින් අපිට ඒක පේන්නේ නැහැ. පාර දිව එළියට දාගෙන යන සුනකේක් දැක්කට අපිට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් මේ වගේ අපාය බය ගැන පොඩ්ඩක් මෙනෙහි කරලා ඔය කිව්ව වීරයේ ලක්ෂණ උපදවා ගන්න පුළුවන් කියලා බලන්න. අපි ඒ පිළිබඳව තවත් සාකච්ඡා කරන්න ඉඩ තබා ගනිමින් එහෙනම් අද දවසේ ධර්ම දේශනාව මෙතෙන් නිමාවටපත් කරනවා. ඊවසේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරපු පින්වන්ත ඇත්තන්ට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවශ්‍ය දායකත්වය දරා බල දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්මය දේශනාවට මාත් සමග ඒක රාශී වෙලා දායකත්වය ලබා දුන්න පිරිසගේ අනුග්‍රහයෙන්. ඒකින නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු හැමදෙනාම ප්‍රාර්ථනා කරමු අදිෂ්ඨාන කරමු ධර්ම ශ්‍රවණයෙන් Tamanට ලැබිච්ච සියලුම පුණ්‍ය ශක්තිය මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරගත්ත පින්වත් ඇත්තන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.